සත්වයකට මාත්‍රිය දුකක්වත් ඇති නොවේවා කියන ප්‍රාර්ථනාවෙන් මහා වීරියකින් මහා අදිෂ්ඨානයකින් මහා ඊවසීමකින් තමන්ගේ ජීවිතය ගැනවත් අඩුම ගානේ නොතකා තමන්ගේ සංසාරික ජීවිතය ගැනවත් නොතකා ඔබ අප වෙනුවෙන් අනන්ත ප්‍රමාණ කැපකිරීමක් කරලා එදා බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අපේ යහපත වෙනුවෙන් අපිම වෙනුවෙන් අනන්ත කැපකිරීම කරලා සකස් කරපු සම්මා සම්බුද්ධ ශාසනයෙහි ඵලයක් ලබා ගන්නවා ඒ ශාසනයෙන් මමත් මගේ දුක් කෙලවර කර ගන්නවා මමත් සියලු දුක් ගෙවන් කොට උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨාණයෙන් තමයි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. පින්වත්නි අපි මේ ලෝකයේ තියෙන බොහෝ දේවල් හඳුනා ගන්නවා. ඉපදිච්ච දවසේ ඉඳලා නොයේකුත් නොයේකුත් ආකාරයක දේවල් හඳුනා ගනිමින් ඉන්නවා. හඳුනා ගන්න අපහසුම දේවල් අපේ ඉන්ද්‍රියන් වලට ගෝචර නොවන දේවල් අපිට හඳුනා ගන්න බෑ. එතකොට අන්න ඒ වගේ හඳුනා ගන්න අපහසුම තත්වයේ තියෙන දේවල් හඳුනා ගන්න හඳුන්වලා දෙන්න තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වුණේ. උතුම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි ගැනමයි. අපේ ජීවිත ගැනමයි. අපේ හිත ගැනමයි. අපේ කය ගැනමයි. මේ කය ආශ්‍රිතව හිත ආශ්‍රිතව යම්කිසි වැඩපිළිවෙලක් තියනවාද අඩුවක් නැතුවම ආන්ගේ වැඩපිළිවෙල පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. යමෙකුට මේක යහපත් කරන්න ඕන නම් යම් අයෙකුට මේ වැඩපිළිවෙල යහපත් ආකාරයකට දුක් නොලබන ආකාරයට සකස් කරන්න ඕන නම් වැඩපිළිවෙල මොකක්ද කියලා හරියටම දැනගන්න ඕනේ. වැඩපිළිවෙල මොකක්ද කියලා දැනගන්නේ නැතුව එහි සකස් කිරීමක් ගැන අපිට හිතන්න පුළුවන්කම නැහැ. හරියටම දැනගෙන කරන්න ඕනේ. ඉතින් අපේ මහා පුදුම වාසනාවන්ත පුදුම භාග්‍යවත් පිරිසක් තමයි පින්වත්නි අපි. ඇයි මම එහෙම අභියෝග කොට කියන්නේ? ඇයි අපි මෙච්චර පින්වන්ත කියලා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ කිසිම අඩුවක් නැතුව මෙන්න මේ දේ කරොත් මේ දේ වෙනවා මේ දේ කරොත් මේ දේ වෙනවා මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා සැකයක් නැතුවම එකට එක ගලප ගලපා ගලප ගලපා බලා ගන්න පුළුවන් ක්‍රමවේදයක් අපිට හම්බෙලා නිවන් දකින ක්‍රමවේදයක්. ඒ කියන්නේ ආය මෙන්න මෙතන තර්කයකට අහු වෙනවා කියලා තැනක් නැහැ. මෙන්න ක්‍රමය කළොත් මේක වෙනවාමයි කියලා කරන්න කලින් මේ බලන්න මේක කරොත් මේක වෙන හැටි කියලා කියන්න පුළුවන් ක්‍රමවේදයක් හම්බ හම්බ වෙච්ච එක ඒ විදිහ ධර්මයක් අපිට හම්බ වෙච්ච එක අපේ චින්තනයට අපේ උතුම් මනසට කෙනෙකුට මේ ලැබිලා තියෙන උසස් මනසට මොනතරම් වටිනවද කියන්නේ. හා කරන්නකෝ බලන්න. කරලා බලන්නකෝ කරපුවාම වෙයි කියලා කිව්වොත් ඒක කරන්න වෙන්නේ උපකල්පන සහිතව. උපකල්පන ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒ පිළිබඳ තියෙන විශ්වාසය අඩු වෙනවා. යම් ධර්මයක් කතා කරනකොට උපකල්පිත දේවල් තියෙනවා නම් මෙන්න මේවා ඉතින් අපිට ඒවා අනුමාන කරලා කරන්න වෙනවා නම් විශ්වාස කරලා කරන්න වෙනවා නම් කවුරු හරි කියපු හින්දා කරන්න වෙනවා නම් තව කෙනෙකුට හරි ගියා කියන මතයෙන් විතරක් කරන්න වෙනවා නම් පින්නද යන්නේ එහෙම කරන්න වෙනවා නම් අපිට සිද්ධ වෙනවා සැක සහිතව කරලා බලන්න. ඒක අත්හදා බැලීමක් වාගේ. නමුත් තුන් ලෝකයක් සනසා වදාලා වූ අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු මේ ක්‍රමවේදයේහි අනුමාන කර කර කරන්න දෙයක් නැහැ. සැකෙන් කරන්න දෙයක් නැහැ. අත්හදා බලන්න දෙයක් නැහැ. කරන්න කලින් ප්‍රත්‍යක්ෂ කොට දැනගන්න පුළුවන්කමක් තියෙනවා මේ දේ කරොත් මේ දේ වෙනවාමයි කියලා කරන්න කලින් දැනගත හැකි එහි පස්සික ගුණයෙන් යුක්ත. මේ බලන්න මේ බලන්න එන්න මේ බලන්න කියලා පෙන්වන්න පුළුවන් කියන්නේ ඒකයි. මේ බලන්න මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. ඉතින් ධර්ම දේශනාව ආරම්භ කරන්න මත්තෙන්ම මතක් කරන්නේ ධර්ම ශ්‍රවණය කරන අපේ පින්වත් ඇත්තන්ට හැමෝම බොහෝම ප්‍රවේශමෙන් විමසා බලන්න මේ කියපු අභියෝගය මොකක්ද අභියෝගය දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට සමාන්තරව යමින් ඒ ධර්ම ධර්මයක් ඇසුරෙන් කෙරෙන ඊටාම පුංචි ධර්ම දේශනාවක් අපි මේ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. නමුත් එහි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේහි ලක්ෂණ ගැබ්වෙන්න ඕනේ. මොකක්ද ලක්ෂණය? හේතුඵල ධමයට සමාන්තර වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි එහෙමනම් ධර්ම ශ්‍රවණය කරලා ඉවර වෙනකොට අපිට ක්‍රමවේදයක් ක්‍රමයක් මේ දුක් ගෙවන් කරගන්නා වූ ක්‍රමයක් කරලා බලන්න කියලා නෙවෙයි කළොත් වෙනවාමයි කියලා ප්‍රත්‍යක්ෂව දැනෙන ක්‍රමවේදයක් පැහැදිලි වෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂව දැනෙන ක්‍රමවේදයක් පැහැදිලි වෙන්න ඕනේ. ඉතින් එහෙම පැහැදිලි වුණේ නැත්තම් මම අවසානයේදී අහනවා මොකද කියන්නේ? කලින්ම මෙන්න මෙහෙම එකක් කියනවා කියලා කිව්වා කියලා. මොකද මේක මම කරන දෙයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දෙයක් හින්දා අපිට එහෙම කියන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ධර්ම දේශනාව ඉවර වෙනකොට අපිට පුළුවන් විමසලා බලන්න තමන්ගේ හිතෙන් දැන් මම මොකද කරන්න ඕනේ? මේ දේ කරොත් මට දුක් සම්පූර්ණයෙන් දුක් නැති කරගන්න පුළුවන් මාර්ගයක් දැන් ලැබිලා තියෙනවා කියලා Tamanට කරන්න කලියෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න හැකියාවක් තමන්ගේ තුල ඇති වෙන්න ඕනේ මාර්ගයක් පැහැදිලි වෙන්න ඕනේ. ඒක නම් විමසිල්ලෙන් ධර්මයේ ශ්‍රවණය කරලා අවසානයේදී පුංචි යෝජනාවක් කරන්න මට ඔබ වහන්සේ කියපු දේ උනේ නැහැ. උනේ නැත්තම් එහෙම යෝජනාවක් කරන්න ඕන බය නැතුව. නෑ නෑ නෑ ඒක මෙන්න මෙතන පැහැදිලි නෑ මෙතන පැහැදිලි නෑ මේක වෙන්නේ කොහොමද කියලා පැහැදිලි නෑ කියලා. ඒකින්ද තියෙන සැක දුරු කරගන්නටත් තියෙන අවබෝධය වර්ධනය කරගන්නටත් අතීතයේ ඉඳලම ධර්ම ශ්‍රවණය කරන්න කියලායි ආචාර්යවරු අපිට සඳහන් කරේ. Tamanට තියෙන සැක දුරු කරගන්නත් තියෙන ප්‍රත්‍යක්ෂභාවය තවත් වර්ධනය කරගන්නත් ජීවිතයේ වැඩිපුර කාලයක් ගෙවුනේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් එක්ක තියෙන ගනුදෙනුවත් එක්ක. ඉතින් අඩුම තරමින් අපිට පැය පහක ආසන්න කාලයක්වත් මේ වාගෙන් අත මිදිලා මේ වාගෙන තියෙන සිතුවිලි අතහැරලා දාලා ධර්ම මානසිකාරයක් තුල පැය පහක විතර කාලයක් රැඳිලා ඉන්න පුළුවන්කම ලැබුණොත් ඒකත් අපි ලබන විශාල භාග්‍යයක්. ඒකින්ද අපි නිරංජන් මහත්තයාට සුනාලි මහත්මියටත් කලින්ම පුණ්‍ය අනුමෝදනා කරනවා මේ අවස්ථාව මට ලබා දීම පිළිබඳ. මොකද මෙතන ඉන්න ඇත්තන්ගෙන් මුළු පැය පහම ධර්ම මානසිකාරයෙන් ඉන්න වැඩිම ධර්ම මානසිකාරයෙන් ඉන්න එකම කෙනා දේශනා කරන කෙනා. එයාට ධර්ම මානසිකාරයෙන් ඉන්නම සිද්ධ වෙනවා. ඉතින් පැය පහ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කෙරෙහි පොරාල්ලාල්ල පොරාල්ලාල්ල පොරාල්ලාල්ල හිටිය මේ සංසාර ජීවිතයේ පැය පහක කාලයක් අපිටත් මේ ධර්මමන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මානසිකාරය තුල වැඩ වාසය කරන්න පුළුවන් වීමමත් භාග්‍යයක්. ඒකින්ද අපි ඔක්කොම උත්සාහ කරමු එවැනි තත්වයකටපත් වෙලා මේ මේ කෙටි කාලය ගත කරන්න. පින්වත්නි අපි ළඟ සිද්ධ වෙන වැඩපිළිවෙල පැහැදිලි කරගත යුතු වෙනවා කියලා මම කලින්ම කිව්වා. ඉතින් මේ ටිකක් ඉක්මනට ඉක්මනටම කතා කරන්න වෙයි මම හිතනවා එහෙම කරාට කමක් නැහැ කියලා මොකද කාලය අඩු හින්දා අපි ගැන කතා කරන්න තියෙන කාලය ඇත්තටම කියනවා නම් අඩුයි. ඒක හින්දා අපිව තේරුම් ගත යුතු වෙනවා ඉස්සෙල්ලාම. මොකක්ද මේ වෙන්නේ කියලා හොයාගන්න ඕනේ. අපි ළඟ සිද්ධ වෙන වැඩපිළිවෙල මොකක්ද කියලා හොයාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ඒ වැඩපිළිවෙල සකස් කරන්න පුළුවන්ද කියලා හොයාගන්න ඕනේ. මේ දුක් උපදින වැඩපිළිවෙල මොකක්ද කියලා දුක පිරිසිඳ දැනගන්න ඕනේ. ඒ වගේ මේකට හේතුව වගේම මේ මේ ඒකෙහි නැති කිරීමක් තියනවාද? එහි නැති කිරීමක් තියනවාද? මේක නැති කරන්න පුළුවන් වැඩපිළිවෙලක්ද කියලා හිමින් විමසන්න ඕනේ. ඊළඟට කොහොමද ඒක කරන්නේ කියලා විමසන්න ඕනේ. ඉතින් දැන් අපි පටන් ගන්න ඕනේ එහෙමනම් මොකද්ද? අපේ පිළිබඳ ඈත தත්ත්වය. අපේ தත්ත්වය මොකක්ද? අපිට වෙන්නේ මොකක්ද? අපිට උනේ මොකක්ද? අපි දැන් ඉන්නේ හොඳ தත්ත්වයකද කියලා විමසලා බලා ගන්න ඕනේ. ඒ සඳහා කලින්ම අපිට මේ ගෙවන ජීවිතය පිළිබඳ යම් කිසි ආකාරයේ කලකිරීමක් ඇති වුණොත් පින්නන්නේ ධර්මදේශනාවට හිත යොමු වෙනවා වැඩි. ඒකින්ද අපි බලමු මේ ගෙවපු ගෙවන ජීවිතේ தත්ත්වය මොකක්ද කියලා කලින්ම ඒ මොකද ධර්මදේශනාවට හිත යොමු කරවා ගැනීම සඳහා අපේ පින්නත් අයගෙන් මම මෙන්න මෙහෙම අහනවා අපි රෝහලකට ගිහිල්ලා බලනවා රෝහලකට ගිහිල්ලා බලනකොට වෛද්‍යවරයෙක් නම් ඒ වෛද්‍යවරයා බෙහෙත් දෙදී ඉන්නවා. හෙද නිලධාරියෙක් නම් එයා රෙඩ්ඩොන්ට සාත්තු කර කර ඉන්නවා අපි ගිහිල්ලා බලනකොට. පිරිසිදු කරන්න ආපු අය නම් ඒ කට්ටිය පිරිසිදු කර කර ඉන්නවා. පොලිමේ ඉන්නවා බෙහෙත් ගන්න ආපු අය. දැන් අපි ගිහිල්ලා උතෙන්ට ගිහිල්ලා බලනකොට වෛද්‍යවරයා දිහා එයා කරන වැඩේ බලනකොට අපිට හිතා ගන්න පුළුවන් නේද එයා රෝහලට ආවේ මොකටද කියලා. දැන් අපි ওই කට්ටියම උදේ එනවා දැක්කා කියන්නකෝ. කට්ටියම ඇතුළට එනවා දැක්කා. දැන් වෛද්‍යවරයා බෙහෙත් දීදී ඉන්නවා. අපි එතෙන්ට ගියාම එයා කර කර ඉන්න වැඩේ දැක්කහම එයා කර කර ඉන්න වැඩේ දැක්කහම අපිට හිතාගන්න පුළුවන් නේද එයා ආවේ මොකටද කියලා. ඔන්න අපි කියනවා ආ මෙයා ඇවිල්ලා තියෙන්නේ නම් බෙහෙත් දෙන්නයි. එතකොට හෙද නිලධාරියා දැකලා අපි කියනවා මෙයා ඇවිල්ලා තියෙන්නේ නම් සාතු කරන්නයි. රෝගියා දැකලා අපි කියනවා මෙයාලා ඇවිල්ලා තියෙන්නේ බෙහෙත් ගන්න කියලා. එහෙනම් කර කර ඉන්න වැඩේ දැක්කහම හිතාගන්න පුළුවන් කර කර ඉන්න වැඩේ පිරික්සපුවාම හිතාගන්න පුළුවන් ආවේ මොකටද කියලා. ඒක එහෙමම නේද? හා. මේ වතාවේදී අපි ඔක්කොම මනුස්ස ජීවිතයක් අරගෙන මේ මනුස්ස ලෝකේ මේ වර්තමාන කාලේ අපි ඔක්කොම සමාන්තරව ඉපදිලා. ඒ කියන්නේ අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා. කර කර ඉන්න වැඩේ දිහා බලපුවාම හිතාගන්න පුළුවන් ආවේ මොකටද කියලා. නේද? ඉස්පිරිතාලෙට ගියාම එතන ඉන්න කට්ටිය කර කර ඉන්න වැඩේ දැක්කහම ආවේ මොකටද කියලා හිතාගන්න පුළුවන් වගේම මේ මනුස්ස ජීවිතයේ මේ වතාවේදී අපි කණ්ඩායමට මනුස්ස ජීවිතයක් ලැබුණේ මොකටද කියලා හිතා ගන්න පුළුවන් කර කර ඉන්න වැඩේ බලපුවා. එහෙනම් දැන් පළවෙනිම කර කර ඉන්න වැඩේ මොකද්ද කියලා බලමු. සමහර ඇත්තෝ පින්වත්නි තමන්ගේ තාත්තගෙන් සීයාගෙන් ලැබිච්ච ඉඩම ආරක්ෂා කරලා තවත් කෙනෙකුට දීලා යන්න ලොකු උත්සාහයක් ගන්නවා. එයාගේ වැඩේ ඒක තමයි කර කර ඉන්නේ. ඒකේ ඔප්පුව බලනවා, ඔප්පුව හදනවා, निराවුල් කරනවා, ඒ ගැන කතා කරනවා, ඒක ආරක්ෂා කරනවා. අපි කිව්වම යම් කිසි ධර්ම වැඩසටහනක් තියෙනවා එන්න අරමේ මේ ඉතින් මේවා දාලා එන්න විදිහක් නැහැනේ මොකද ආපු වැඩේ ඒකනේ නේද වෛද්‍යවරයාට අපි කියලා කිව්වොත් පිරිසුදු කරන්න එන්න කියලා එයා කියනවා නෑ නෑ මට මේ බෙහෙත් ටික දෙන්න තියෙනවා මට එන්න විදිහක් නෑ කියලා එහෙනම් ඔන්න කට්ටියක් අන්න ඒ වගේ වැඩක් කර කර ඉන්නවා සමහර අය ඇවිල්ලා තියෙන්නේ පින්නත් නේ නිවසක් හදලා නැත්තම් තියෙන නිවස සියලාගෙන් ආච්චිලාගෙන් ලැබිච්ච නිවස අම්මලාගෙන් තාත්තලාගෙන් ලැබිච්ච නිවස පරිස්සම් කරලා ප්‍රතිසංස්කරණය කරලා මේකට අලුත් කෑලි ටිකක් එකතු කරලා නැත්නම් අලුතෙන් එකක් හදලා සමාජයට දීලා යන්නයි ඇවිල්ලා තියෙන්නේ. ඒ අය පුදුම කතාවක් කියනවා සමහර වෙලාවට අපි අහපුවාම මැරෙන්න කලින් මේ ගේ වැඩ කරගත්තොත් හොඳටම ඇති. මැරෙන්න කලින් ගේ වැඩ ඉවර කරගත්තොත් හොඳටම ඇති කියලා ඔන්න කියනවා. එහෙනම් එයාලා ඇවිල්ලා තියෙන මොකටද? ගෙයක් හදලා කියලා යන්න. තවත් සමහර අය ඇවිල්ලා තියෙනවා මෙන්න මේ වගේ වැඩකට. ඇති වෙලා නැති වෙලා යන හිටිය තැන සලකුණක්වත් නැති විදිහට සම්පූර්ණයෙන් විනාශ වෙලා යන තවත් මිනිස්සයෝ දෙන්නේ තුන් දිනක් හදලා හදලා උගන්නලා කණ්ඩ පොණ්ඩ දීලා රස්සාවල් හොයලා දීලා පරස්තාවල් හොයලා දීලා ඒ කට්ටියගේ දරුවෝ ටිකක් බලාගෙන ඉඳලා මැරිලා යන්න සමහර කට්ටිය මේ ලෝකෙට ඇවිල්ලා දැන් ළඟ ඉන්න කෙනා මොකටද ආවේ කියලා නෙමෙයි හොයන්න ඕනේ නේද? තමන්ගෙන් තමන් අහගන්න ඕන මං ආවේ මොකටද? මගේ ජීවිත අරමුණ මොකක්ද? මට මේ ලැබිච්ච වටිනා මනුෂ්‍ය ජීවිතය මේ මටත් එක්කයි. ඇයි? ආරණ්‍යයක් හදලා සමාජෙට ඒ ආරණ්‍ය ආරණ්‍ය ගොඩනැගිලි ටික තියලා අපවත් වෙලා යන්න නම් ආවේ ඒක ඒ තරම් අර්ථයක් තියෙන එකක්ද? නෑ එහෙම වෙන්න බෑ. ඉතින් ඔන්න බලා ගන්න ඕනේ නම් එතකොට තේරෙනවා අපේ ජීවිතාර්ථය මොකද්ද කියලා. අර ඉඩමක් බලාගෙන යන්න ආපු අය ඉන්නවනේ. ඒ අයගෙන් මං අහන්නේ ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටයක්. එතකොට ඉඩම අපි මේ මහා ලොකුවට බලා ගන්න ඉඩම නේද? අවුරුදු ගාණක් මහන්සිලා මහන්සිලා මහන්සිලා මහන්සිලා සකස් කරන දරුවෝ තව අවුරුදු 50ක් 60ක් 70ක් ඇවෑමෙන් පොළොවට පස්සලා යනවා. මහා පොළොවට පස්සලා යන දෙයක් නිර්මාණය කරගන්න තමයි අපි ඉපදිලා තියෙන්නේද කියලා තමන්ගේ ජීවිතයට මේ මොහොතේම දැක්මක් හදාගන්න ඕනේ. කොහේ හරි පිට රටකට යන්න ඉන්නවා කියලා හිතනද ආයේ එන්නෙම නැති වෙන්න කවුරු හරි විදේශගත වෙන්න ඉන්නවා ආය කවදාකවත් එන්නේ නැති වෙන්න. එහෙම ඉන්න කෙනෙක් පින්නත් අනිවාර්යෙන් මම මේ රට දාලා ආය එන්නෙම නැති වෙන්න යනවා කියලා දන්න කෙනෙක් මෙහි ඉඩම් ගනීද? මෙහි ගෙවල් හදයිද? යන්න ඉන්න කෙනෙක් නම් ඒවට වැඩි මූලිකත්වයක් දෙන්නේ නැහැ. ඇයි ඒ? අරන් යන්න බැරි හින්දා. අපි ඔක්කොම යන්නද නැද්ද ඉන්නේ? යන්න ඉන්න අය විදිහට එහෙනම් ගෙවල් හැදුවට ඉඩම් ගත්තට දරුවෝ හැදුවට අරන් යන්න බැරි දේවල් වලට ලොකු කැපකිරීමක් කරන එක තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රමාණයට විනා වෙනත් ආකාරයකට කැපකිරීමක් කරලා ගොඩාක් දේවල් එකතු කරගත්තා කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. හැබැයි අරන් යන දේවල් වගේක් තියෙනවා. මොනවාද? අරන් යන දේවල් බලාගන්න පුළුවන් එන අය අරන් යන දේවල් මොනවද කියලා බලාගත්තොත්. ඔන්න නිකන් නෙවෙයි අරන් යන දේවල් මොනවද කියලා හොයාගන්න තියෙන ලේසිම ක්‍රමේ මේ දවස්වල කට්ටියක් එනවනේ සැරෙන් සැරේ මෙහි. අන්න ඒ එන අය මොනවද අරන් එන්නේ? ඉපදෙන දරුවා මොනවද අරන් එන්නේ? මොකුත්ම නැද්ද? අරන් එන જાතියක් තියෙනවා. එයා අරන් එන ආයුෂයක්. එයා අරන් එන වර්ණයක්. එයා අරන් එන ප්‍රඥාවක්. නේද? එයා නොයේකුත් දේවල් අරගෙන යන බලන්න මේ මේ දෙමාපියෝ දන්නවා ළමයි දෙන්නේ තුන් දෙනෙක් හදපු දෙමාපියෝ විදිහට එයා දන්නවා පින්නත් නේ සමහර පුංචි දරුවෝ පුංචි කාලෙම සාන්ත ගතිගුණ පෙන්වන අතර වාරේ සමහර පුංචි දරුවෝ මහා සරපරස ගතිගුණ පුංචි කාලෙම පෙන්වනවා. එතකොට අන්න එතකොට අපි කියනවා මෙයා උපතින්ම සරයි. මෙයා උපතින්ම අසත්පුරුසයි. එයාගේ ලොකු වෙනකොටත් ඒ ලක්ෂණ තියෙනවද නැද්ද? ලොකු වෙනකොටත් ඒ ලක්ෂණ තියෙනවා. මහා බෝධිසත්වයන්න් වහන්සේ එදා මතකයි නේද ආනාපාන සතිය වැඩුණා. නේද? ඉතින් එහෙමනම් සංසාර ජීවිතේ තමන් කරගන්නා වූ කුසල වේගයන් කර රැස් කරගන්නා වූ පුණ්‍ය ශක්තිය අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ වෙනකොට අපි මොනවද එකතු කරගෙන තියෙන්නේ? අරගෙන යන්න මොනවද එකතු කරගන්න තියෙන්නේ කියලා විමසලා බලන්න ඕනේ. මොකද කවදාද මේ ගමන යන්න දැන් තියෙන්නේ? නේද? කවදාද මේ ගමන යන්න තියෙන්නේ කියලා හිතුවොත් එහෙම ඒක කොයි මොහොතාව චුට්ටකින්ද කියලා කියන්න පුළුවන් කමක් නැති තරම් එහෙනම් එකතු වෙලා තියෙන්න ඕනේ. හොඳයි. ඒ අතර වාරේ ඊළඟ ගැටලුව ජීවිතය ගැන අවංක දැක්මක් ආපස්සට හිත යොදවලා බලනද චිත්තසංතානයේ වැඩියෙන් ඇති වෙලා තියෙන්නේ කුසල්ද අකුසල්ද කියලා හුවොත් කියන්න වෙනවා වැඩි දෙනෙකුට මගේ හිතේ මම ඔකොටම කියන්නේ වැඩිපුර අකුසල් ඇති වෙලා තියෙන ස්වභාවය. මේ වැඩියෙන් වැඩියෙන් සිද්ධ වෙලා තියෙන්නේ පින්ද පවුද කියලා හුවොත්. එතනත් සමහර විට පව් කියලා කියන්න තියෙන ඉඩකඩ ගොඩක් දෙනෙකුට වැඩි. වැඩියෙන් පව් කරගෙන නම් වැඩියෙන් අකුසල් සිද්ධ වෙලා නම් අද හැන්දෑවේ මරුණොත් මෙවැනි මහා භයානක තත්ත්වයක් මේ ජීවිතේ තියෙනවා පින්වත්නි. මේ ජීවිතේ භයානක තත්ත්වයක් තියෙනවා. වැරදිලාවක්වත් ලිස්සන තැනට වැටුණොත් කොහෙට ලිස්සන තැනද? අපායට ලිස්සන තැනක් තියෙනවා. අවීචි මහා නරක ආදියටම ලිස්සලා වැටෙන තැනක් තියෙනවා. ඒ තමයි තිරිසංගත ජීවිතයක් කියලා කියන්නේ. අපේ ගෙදර ඉන්න ඔය හුරතල් බලු පැටියා බලල් පැටියා අපි අපි ඒ තරම්ම එයාලා ගැන හිතන්නේ බොහොම හුරතල් කියලා එයාලා ගැන සන්තෝෂ වෙනවා. වෙනන්නේ දකින දකින වාරයක් වාරයක් වාරයක් ගානේ අපි දෙකොල්ල අතර තියෙන පරතරය අපිට දැනෙන්න ඕනේ. එයා හරිම අමාරුවේ වැටිච්ච කෙනෙක් කො ඉන්නේ. මොකද්ද වැටිලා තියෙන අමාරුව? එයාට ලැබිලා තියෙන මානසිකාරේහි වැඩිපුර වැඩිපුර ඇති වෙන්නේ අකුසල්මයි. අකුසල්මයි. තිරිසන් ජීවිත නැඹුරු අකුසල් සිත්වලට. බලන්න බලලෙක් අරගෙන නිකන් කරවල කෑල්ලක් බිමට දාපුවාම වගේ නෙවෙයි හොරා කණ්ඩ දක්ෂද නැද්ද? එහෙනම් හොර හිත් පහළ වෙනවා. ජීවි සත්තු අල්ලන්න යනකොට කරවල කෑල්ලක් බිමට දාපු කරවල කෑල්ලක් ගන්න විදිහට යන්නේ. එහෙනම් අර ප්‍රාණඝාත සිත් පහළ වෙනවා. එහෙනම් ඒ වගේ බොහෝ අකුසල රාශියක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පල්ලෙහාටමයි යදෙන්නේ. පල්ලෙහාටමයි යදෙන්නේ. මේ විදිහට ත්‍රිසංගත ජීවිත ලැබිච්ච අය පින්නන්නේ අපාගාමී වෙන තත්ත්වෙම අපා කියන්නේ අවිචි මහ නරක ආදී දක්වාම තල්ලු වෙන ලිස්සන තැනක් එතන. එතකොට මේ වගේ අවීචි මහ නරක ආදී දක්වාම ඇදිලා ගිහිල්ලා මොන හරි හෝ පුංචි පිනක් ඉතුරු වෙලා මනුෂ්‍ය ජීවිතයක් ලැබුණත් බොහෝ දුක්ඛම් කටු ඇත්තනක උපදිනවා. නැවත වාරයක් ඒ ආර්ථික වශයෙන් Tamanට ආහාරයක්වත් නැතුව නොයේකුත් පීඩිත තැන්වල ඉපදිලා හොරකම් කරනවා නොයේකුත් විකාර වැඩ කරලා නැවත වාරයක් සතර පාය උපදිනවා. ඉතින් ඒක නිසා මේ ලැබිලා තියෙන ධර්ම ශ්‍රවණය කරන්නට තරමට හිතක් තියෙන මානසිකාරයක් තියෙන මනුෂ්‍ය ජීවිතයක් ලැබිච්ච වෙලාවේ මේ අවස්ථාව නම් ආයෙ ගිලිහෙන්න දෙන්න එපා කියන එකයි මේ කියන්නේ. මේ අවස්ථාව ගිලිහෙන්න දෙන්න එපා. දැන් අපි අද දවසේ කතා කරන්නේ ඕකත් එක්කම මොකක්ද මේ වැඩපිළිවෙල මොකක්ද මේ වෙන්නේ මේක උඩු යටි කුරු කරගන්න පුළුවන්ද මගේ ළඟ තියෙන ස්වභාවයන් මොනවද මගේ ළඟ තියෙන ස්වභාවයන් මොනවද මේ ස්වභාවයන් වෙනස් නොකර සකස් නොකර නිවැරදි විදිහේ වැඩපිළිවෙලක් සිද්ධ වෙන විදිහට නිවැරදි විදිහේ වැඩපිළිවෙලක් සිද්ධ වෙන විදිහට මගේ හිත සකස් නොකර මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ මේ කාලය කියන්නේ මේ හිතක් සකස් කරන්න පුළුවන් කාලයක් හිතක් සකස් කරන්න පුළුවන් වෙනස් කරන්න පුළුවන් කන පිට පෙරලන්න පුළුවන් යටිකුරු වෙලා තිබ්බදී උඩුකුරු වෙන විදිහට සකස් කරන්න පුළුවන් ආන්ගේ සකස් කරන ක්‍රමය තමයි මේ සාකච්ඡා කරන්න යන්නේ ඉතින් තියෙන ක්‍රමයේ දැනගන්න අපි පුංචි උත්සාහයක් ගමු දැනට තියෙන తත්වය මොකක්ද කියලා මේක පැහැදිලි කරන්න පින්වත්නි මම මූලික වශයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට අවශ්‍ය වෙන්නේ කුමන කරුණක් අරඹයාද කියන එක තේරුම් ගන්නට පුංචි උදාහරණයකින්ම තේරුම් කරවන්න උත්සාහ කරන්නම් මුලදිම මේ සතිපට්ඨානය කියන කාරණාව නැත්තම් හිතයි සතිපට්ඨාන දේශනාව ඇසුරෙන් ධර්මය දේශනා කරනවා කිව්වා මේ මොනවද මේ කියන්නේ කියලා. එතෙන්ට අවතීර්ණ වෙන්නටයි අපි මේ ඊට කලින් අවශ්‍ය කරන පූර්ව ධර්ම ටික සාකච්ඡා කරන් යන්නේ. හොඳයි. පරුස වචන කියලා කාගේ හරි හිතරිද්ද වල තියනවද? තියෙනවා. නේද ළඟින්ම ඉන්න අපිට ලෙන්ගතුවේ ඉන්න අයගේ හිත රිද්දවලා තියෙනවා අපි පරස වචන කියලා වෙලාවකට. හිත රිද්දුවාට පස්සේ මොකද්ද ඇති වෙච්ච හැඟීම? ආයෙනම් කවදාක්වත් මම හිත රිද්දන්නේ නැහැ කියලා හිතුවා. එහෙම නේද? එහෙම වුණාද? අපි අපි ගැන විමසන්නේ. එහෙම වුණාද? ගත්ත අදිෂ්ඨානය එහෙමම උනේ නෑ. ආය මොකද උනේ? ආය ටික දවසකින්ම සමහරලාට අර වගේ දෙගුණයක් පවා හිත රිද්දුවා. මොකද ඒ? ඇයි ඒ? ඔව් මම ඉවසගෙනම ඉන්නවා ඉවසගෙනම ඉන්නවා කියලා හිටියා. ඉන්නකොට මොකද උනේ? මං කැමති නැති දේවල් කරන්න පටන් ගත්තා වොන්න මට නුරුස්සන වැඩ කවුරු හරි කරන්න පටන් ගන්නවා මට රුස්සන්නේ නැති වැඩක් කවුරු හරි කරගෙන කරගෙන යනකොට අපේ හිතේ මොකද වෙන්නේ නුරුස්සන හැඟීම් තරහ හැඟීම් පහළ වෙන්න පටන් ගන්නවා නැවත නැවත නැවත නැවත අපේ ඇස් දෙකට ඒ නුරුස්සන වැඩේම කරනවා දකිනකොට අර හැඟීම මොකද වෙන්නේ එන්න එන්න අඩු වෙනවාද වැඩි වෙනවාද අර නුරුස්සන හැඟීම නැත්තම් තරහ හැඟීම එන්නෙන් එන්නෙන් එන්නෙන් වැඩි වෙනවා. එන්නෙන් වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ඔන්න අපි එක සීමාවක් පෑන්නට පස්සේ ඒක සීමාවකින් එහාට අපි කියනවා මේ මෙහෙම කියලා දැන් බයිනවා. නේද? ආයතරයක් හොඳටම බයිනවා. වෙනලා වෙන කාට හරි ඔය ඔය සිද්ධිය විස්තර කරන්නේ කොහොමද? වෙන කවුරු හරි හම්බ වෙනවා අපේ හිතවත් කෙනෙක්. හම්බුනාම ඔය වෙච්ච සිද්ධිය විස්තර කරන්නේ කොහොමද? මම ඉවසුවා ඉවසුවා ඉවසුවා අන්තිමට මගේ ඉවසීමේ සීමාව පැන්නා කියනවා නේද ඉවසීමේ සීමාව පැන්නා මං කියාගෙන කියාගෙන කියාගෙන ගියා අන්න එහෙම කියනවා එහෙනම් මේ කාගේ ක්‍රියාකාරීත්වයද අපේ ක්‍රියාකාරීත්වය එහෙනම් අපේ ක්‍රියාකාරීත්වය තුළ යම්කිසි දෙයක් ඉවසීමේ සීමාව කියලා යම්කිසි සීමාවක් යම් නිර්ණායකයක් යම් තැනක් තියෙනවා වගේ නේද? එක එක එක එක సంతානවල එක එක කෙනාට අදාළව ඉවසීමේ සීමාව කියලා එකක් තියෙනවද නැද්ද? ආ තියෙනවා. ඒක දැනෙනවා අපිට. ඒක දැනෙනවා. හැම කෙනෙකුටම තියෙන ඉවසීමේ සීමාව එකමද? නෑ. නේද? අපි කියනවා අහවලාට හොඳට ඉවසන්න පුළුවන්. සමහර අය කියනවා ආපු පොස්ස ළඟින් මැස්සා යන්නවත් බෑ ඉක්මනට තරහ යනවා. ඉක්මනට කියවනවා කිසිම ඉවසිල්ලක් නැහැ කියලා. එහෙනම් ඉවසීමේ සීමාව එක එක්කෙනාට එක එක්කෙනාට වෙනස්. අපේ පින්වත් අයම ගත්තොත් අතීතය මෙනෙහි කරලා බැලුවොත් තමන්ගේම ජීවිතයේ ඉවසීමේ සීමාව කියන එක හැමදාම එක ගානටද තිබ්බේ. ඒක වෙනස් වෙන එකක්ද නැත්නම් එක ගානට තියෙන එකක්ද? වෙනස් වෙන එකක්. ඒක වෙනස් වෙන එකක්. එන එක වෙනස් කරන්න පුළුවන් එකක්. ප්‍රත්‍යක්ෂයි නේද? ඒක වෙනස් කරන්න පුළුවන් එකක් කියලා. එහෙනම් වැඩි පැත්තට අරන් ගියොත් ප්‍රශ්නේ විසඳෙනවද නැද්ද? ඉවසීමේ සීමාව වැඩි කරන්න පුළුවන් එහෙනම් වෙනස් කරන්න පුළුවන් කියලා මේ ඇත්තෝම කියනවා නම් ඒක වැඩි කරන්න පුළුවන්. ඉවසීමේ සීමාව වැඩි කරගත්තොත් යම් හේකින් සිල් බිඳෙයිද නේද හැම සීලයක්ම කැඩෙන්නේ ඉවසීමේ සීමාව පැනලයි බලන්න. සතෙක් කෙරෙහි තරහක් ඇති වෙලා නැත්තම් කෑදරකමක් ගිජුකමක් ඇති වෙලා ඉවසගෙන ඉඳලා ඉඳලා බැරි වෙච්ච තැන මරණය සිද්ධ වෙන්නේ සතාගේ. යමක්ද අපි මෙතන හිතමු මෙතන තියෙනවා ඇපල් ගෙඩියක් බොහොම රසපෙනුමක් තියෙන. කවුරු හරි කෙනෙක් කවුරුත් මේ පැත්තේ නැහැ. ගන්නවද නැද්ද ගන්නවද නැද්ද කිකින්නවා. නේද? ඉන්නකොට ඔන්න ඇපල් පිළිබඳ ආසාව ඇති වෙනවා. අතීතයේ කාපු ඇපල් මතක් වෙනවා. නේද? මේ ඇපල් ගෙඩිය දකිනකොට ඉන්න බැරි වෙනවා. ඉවසගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා මොකද වෙන්නේ? වෙන දෙයක් වුණාද කියලා අන්න කියනවා ඉවසීමේ සීමාව පැන්නාය ඇපල් ගෙඩිය හොරකම් කරගත්තාය. කාමයේ වර්ධවා හැසිරීම කියන තැනත් එහෙමයි බොහෝ දෙනෙකුට සමාව දිය යුතු තියෙනවා. ඇයි වැඩි දෙනෙක් එවැනි වැරදි වලට පෙළඹෙන්නේ තමන්ගේ පාලනය තමන්ටම නැති වෙන හිඳයි. පසුව බොහෝ පසුත වෙනවා. ඒ මොකද ඉවසීමේ සීමාව පයින් හින්දා. පරිසවචනත් එහෙමයි. ඒ වගේ පින්නත් නේ හැම දෙයක්ම ගත්තොත් කයෙන් වෙන වැරදි වචනයෙන් වෙන වැරදි කියන ඒවා සිද්ධ වෙන தත්ත්වෙට මනුස්ස సంతානපත් වෙනවා. එහෙම කිව්වොත් නිවැරදිද නැද්ද? සිද්ධ කරන නෙවෙයි සිද්ධ නොකර බැරි වෙන සිද්ධ වෙන தත්ත්වයකට සිද්ධ වෙන தත්ත්වයකටපත් වෙනවා. හරිද? මේ පවන්නත් උඩට මම මෙහෙම තියලා බර පටවගෙන පටවගෙන පටවගෙන යනවා මෙහෙම. දරන්න පුළුවන් සීමාවක් තියෙනවද නැද්ද? ඒ සීමාව පනිනකොටම මොකද වෙන්නේ? මේක කැඩෙනවා. මේ කැඩෙනවා කියන සිද්ධිය නවත්තන්න නම් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි බර අඩු කරන එක. අනිත් එක තමයි මේක ශක්තිමත් කරන එක. නේද? ඔන්න දෙකම කරන්න පුළුවන්. ආන්ගේ වගේම කෙලෙස් දරන්න පුළුවන් සීමාවක් තියෙනවා අපේ సంతානේ. හරි? අන්න ඒ සීමාව ඉහළ දාන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි බර අඩු කරන එක කියවනේ. ඒ තමයි දැන් ඔය බලන්න ඔය එකක් තමයි ඉවසීමේ සීමාව වැඩි කරන එක. අනිත් එක තමයි හිතේ නොසන්සුන් වීම අඩු කරන එක. අර බර අඩු කරනවා වගේ. දැන් කෙලෙස් ධර්මයක් ඉස්මතු වුණා මම ඉස්සෙල්ලා කිව්වනේ. මොන දැන් නුරුස්සන වැඩක් කරගෙන කරගෙන යනවා. කරගෙන යනකොට අපිව තරහ ඇවිල්ලා නොසන්සුන් වෙනවා නේද? ආන්ගේ තරහ ඇති වෙන එක නොසන්සුන් වෙන එක අඩු කරන්න පුළුවන් එක්කෝ. ඒ වගේම අර කැඩෙන සීමාව වැඩි කරන්න පුළුවන්. එක්කෝ ඒක වැඩි කරන්න ඕනේ එක්කෝ මේක අඩු කරන්න ඕනේ. දෙකම කරොත් මොකද? දෙකම තමයි කරන්න ඕනේ. ඇති වෙන අකුසල් හැඟීමේ වේගය අඩු කිරීම කරන්නත් ඕනේ. ඒ වගේම අර ඉවසීමේ සීමාව වැඩි කරන්නත් ඕනේ. ඔන්න ඔය හිතේ ඇති වෙන අකුසල වේගයන් ක්‍රියාත්මක භාවයට යන සීමාව කියන තැන බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව අපිට දේශනා කරලා තියෙනවා මේ කෙලෙස් වල තත්වයන් පරිඋත් ทาน තත්වයටපත් වෙන කෙලෙස් ධර්මය ව්‍යතික්‍රමන මට්ටමටපත් වෙන්නේ අන්න එතෙන්දී කියලා. හරිද? කෙලෙස් නැත්තම් අකුසල් හැඟීම තියෙන සීමාව තමයි පරිඋත්ථාන කියන එක. මේ තමයි නොසන්සුන් වෙලා. අර අර නුරුස්සන කෙනාව දැකලා නැත්නම් නුරුස්සන වැඩේ දැකලා තරහ හැඟීමක් ඇති වෙලා දැන් නොසන්සුන් වෙලා ඉන්නවා. ඉස්සෙල්ලා නොසන්සුන් වෙලා ඉන්නවා. ආන්ගේ නොසන්සුන් වීම සිද්ධ වෙලා ඉන්න වෙලාවට කියනවා ඒ කෙලෙස් ධර්මයේ තියෙන්නේ පරිඋත්තාන වශයෙන් කියලා. හරි? දැන් මේක ඉහළට ගිහිල්ලා ඉහළට ගිහිල්ලා ඒ ඒ කෙනාගේ సంతానගත සීමාවන් තියෙනවා. ඒ සීමාව පැන්න ගමන් ආය ලෝකෙ කිසි කෙනෙකුට නවත්තන්න බෑ. අන්න එතන අපි හොඳටම තේරුම් ගන්න ඕන තැන. සීමාව පැන්නොත් නම් මේකේ ශක්තිය වැඩි කරන්නෙත් නැතුව බර අඩු කරන්නෙත් නැතුව සීමාව පැන්නොත් මේක කැඩෙන එක කිසිම කෙනෙකුට නවත්තන්න පුළුවන්ද? ඒ වගේ අපේ ඉවසීමේ සීමාව පැන්නොත් යම් විදිහකින් අකුසල වේගය Tamanට ආවේනික ඉවසීමේ සීමාව පැන්නොත් ක්‍රියාත්මක භාවයට යන එක කිසිම කෙනෙකුට නවත්තන්න බෑ ඒ సంతානේ. එහෙනම් ඔන්න අපිට ලොකු වගකීමක් තියෙනවා දැන්. ඇත්තටම ඔය කිය ඔය කියනවා වගේ තැනක් අත්දකින්න පුළුවන්ද? Tamange පැත්තෙන් කල්පනා කරලා බලපුවාම මම ඔය කියනවා වගේ අවස්ථාවක් තියෙනවද නැද්ද ජීවිතේ? මතක් කරන්නකො හොන්දට තරහ ගිලා කාට හරි බැන්න වෙලාවක් හරි ගහපු වෙලාවක් හරි නේද? රබර් රබර් බෝලේ පොලා පයින්නවා වාගේ මොකද වෙන්නේ? එහා පැත්තෙන් තරහ වචනයක් කියනකොට මේ බැන බැන හිටිය කෙනාට එහා පැත්තෙන් තව තරහ වචනයක් කියනවා. කියනකොට මොකද වෙන්නේ? කියනවා නෙවෙයි නේද? වෙවුල වෙවුල කියනවා කියන මොනවා කියනවද දන්නේ ඒ වෙන හැටි නේද? ඒ වෙලාවට පාලනයක් එහෙම තියනවද? ඒ සීමා පැනලා ඒ. සීමා පන්න ගත්තාම පෞ සිද්ධ වෙනවා. එහෙනම් අපිට හදන්න දෙයක් හදන්න තැනක් තියනවද නැද්ද නේද අපි මේක තේරුම් ගන්න ඕනේ දැනගෙන කරන්න ඕනේ කියන්නේ ඒකයි හදන්න තැනක් තියෙනවා හදන්න දෙයක් තියෙනවා නේද හරියට නිකන් අපි අපි ගෙවල් හදාගත්තා දරුවෝ හැදුවා ඇඳුම් හැදුවා ශරීරය හැදුවා යාන වාහන හැදුවා ඔක්කොම හැදුවා හැබැයි අමතක වෙච්ච එක දෙයක් තියෙනවා හදාගන්න මොකද්ද හිත හදන්න ඕනේ. මේක හදන්න ඕනේ මේ ජීවිතේ. හදන්න ඕන තැනක් හම්බුණා දැන්. එහෙනම් අර සීමාව ඉහළ කර ඉහළ දා ගන්න ඕනේ මේ නොසන්සුන් වෙන එක අඩු කර ගන්න ඕනේ. ඔය තමයි පරිඋට්ටාන විතික්‍රමන මට්ටමටපත් වීම කියලා කියන්නේ. කෙලස් තියෙන අනිත් తත්වය මොකද්ද? අනුසය. කෙලස් තියෙන తත්ව තුනයි අනුසය පරිඋට්ටාන විතික්‍රමන. දැන් හොඳට තේරුම් ගන්න ඕනේ ධර්මය ගැන මහා ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ අනුසය තේරුණාමයි. හරිද? ওই ප්‍රශ්නේ විසඳන්න යන්නේ දැන්. අනුසය වශයෙන් තියෙන කෙලෙස් තියනවා කියන්නේ මොකක්ද කියලා හොඳට තේරුම් ගන්න ඕනේ. අනුසය කියන්නේ මොකක්ද? අනුසය කියන්නේ මොකක්ද? දැන් අපි හිතමු දෙන්නෙක් ඉන්නවා නිවසක. හරිද? අපි හිතමු තාත්තෙකුයි පුතෙකුයි රූපවාහිනිය බල බල සන්තෝෂයෙන් ඉන්නවා. මේ සන්තෝෂයෙන් ඉන්න වෙලාවක දැන් පුතා එහා පැත්තේ ගෙදර කට්ටියත් එක්ක තරහෙන් ඉන්නේ. එයා එයා එහා පැත්තේ ගෙදර කට්ටියත් එක්ක තරහයි. දැන් මේ දෙන්නම සන්තෝෂෙන් ඉන්නේ මේ වෙලාවේ. අරයා තරහ වෙලා ඉන්නේ. දැන් එහා පැත්තේ ගෙදරින් ඇවිල්ලා කියනවා තාත්තව හරි පුතාව හරි අපේ ගෙදරට පොඩ්ඩක් උදව්වකට එවන්න කියලා. අම්මා කාටද කියන්නේ? තාත්තට කියන්නේ. අර දෙන්නම සන්තෝෂෙන් හිටියට අම්මා මේ දෙන්නාගේ වෙනසක් දන්නවා. මොකක්ද? අම්මා දන්නවා මේ දෙන්නාගේ වෙනසක්. මොකක්ද වෙනස? පුතාට එහා පැත්තේ ගෙදර නම ඇහුනොත් එහා පැත්තේ ගෙදර අය පෙවුනොත් ඇඟේ හැප්පුණොත් ඒ කියන්නේ ඉන්ද්‍රියන් වලින් අරමුණු වුණොත් එහා පැත්තේ ගෙදර කට්ටියව පුතාට තරහ යනවා. දැන් තියනවද? දැන් මේලා රූපවාහිනී බල බල දෙන්න ඉන්න තාත්තයි පුතයි දෙන්න. දැන් තියනවද? දැන් නැහැ. හැබැයි කිව්වොත් තරහ යනවා. එහෙනම් දැන් නැත්තටම නැද්ද? නැත්තටම නැද්ද? කොහෙද තියෙන්නේ? ඒ තියෙන තැන නිත්‍යද එහෙනම්? කොහේ හරි තියෙනවා කියලා කියනවා නම් එතන නිත්‍ය වෙන්න ඕනේ. ඒ තරහ නිත්‍ය තරහක්ද? උත්පාද ත්‍ිතිබංග කියලා කියන චිත්තක්ෂණයක ජීවිතයක් නේ අපිට තියෙන්නේ. එහෙනම් භංග වෙන සිතුවිල්ල භංගම වෙලා යනවා මිසක්කා මුකුත් ඉතුරු වෙලා භංග වෙන්නේ නැහැ. එහෙනම් අර රූපායනේ බල බල ඉන්න දරුවා ළඟ තියෙනවා කියලා තියෙන තරහ මොකද්ද? කොහෙද ඒක තිබ්බේ? තිබ්බා කියලා ගත්තොත් කොහෙද තැම්පත් වෙන්නේ? ඒක රූපේ තැම්පත් වෙලාද? නෑ. ඒක වේදනාවේ තැම්පත් වෙලාද? නෑ. ඒක චිත්තයේ තැම්පත් වෙලාද? ඒක චෛතසිකයේ තැම්පත් වෙලාද? නෑ. ඇයි චිත්තයත් එක්කම ඇති වෙලා නැති වෙලා යන දෙයක් තමයි චෛතසික ධර්ම කියන්නේ. එහෙනම් ඉතින් චිත්ත චෛතසික රූප නිබ්බාන කියන හතරයි පරමාර්ථ වශයෙන් ලෝකේ තියෙන්නේ. ඒ හතරෙන් එක්කවත් නැත්තම් මේක කොහෙද තියෙන්නේ? මේක කොහේවත්වත් නැහැ. මේක කොහේවත්වත් නැහැ. කොහෙවත් නැත්තම් කොහොමද නැවත තරහ ඇති වෙන්නේ? නැවත ඇති වෙන්න කොහේ හරි තියෙන්න ඕනද? අන්න ඒ තරහ නැතිව ඉන්න වෙලාවේ කියනවා පින්වත්නි මේ දරුවාගේ එහා ගෙදර ගැන තියෙන තරහ අනුසය වශයෙන්ුයි තියෙන්නේ කියලා. අපි ඔන්නේ අපේ භාෂාවෙන් මේක තේරුම් ගන්න ගියම ප්‍රශ්නයක් එනවා. අනුසය වශයෙන් තියෙන්නේ කියලා අපිට කියන්න වෙන්නේ. එතකොට අපිට හිතනවා තියෙනවා කියලා. හරි අපි කියනවා අහවලා මං ගැන තරහ තියාගෙන ඉන්නවා. නේද? අහවලා මං ගැන ආදරේ තියාගෙන ඉන්නවා කියලා කියනවා. අනුස්සය කියන්නේ මොකද්ද බලන්න? වියලි රෙදි කෑල්ලක් ඉතා වියලි රෙදි කෑල්ලක අපි කියන වතුර නැහැ කියලා. ඉතා වියලි නම් ඒකේ වතුර නැහැනේ. ඉටි රෙද්දක් ගත්තහමත් ඒකේ වතුර වතුර නැහැ. ඉටි රෙද්දක් ගත්තහමත් වතුර නැහැ. වියලි රෙදි කෑල්ලේත් වතුර නැහැ. හැබැයි වියලි රෙදි කෑල්ලේ වෙනසක් තියෙනවා. මොකක්ද? වතුර වැටුණොත් උරා ගන්න ස්වභාවය තියෙනවා. වතුර වැටුණොත් උරා ගන්න ස්වභාවය තියෙනවා. වතුර වැටුනොත් උරා ගන්න ස්වභාවය තියෙනවා. ස්වභාවය තියෙනවා කියන්නේ වතුර තියෙනවා කියන එකද? නෑ. ස්වභාවය තියෙනවා කියන්නේ වතුර තියෙනවා කියන එක නෙවෙයි. දැන් බලන්න අර ළමයා ගැන අපි කියනවා එහා gedara ගැන ඉන්ද්‍රියන් වලින් අරමුණු වුණොත් තරහා යන ස්වභාවය තියෙනවා යා ළඟ. තරහා යන ස්වභාවය තියෙනවා කියන්නේ තරහා යනවා කියන එක නෙවෙයි. මෙහා පැත්තේ ඉන්න තාත්තට ඒ ස්වභාවය නැහැ. ඒකින්ද අම්මා දන්නවා අරයාගේ මේ ස්වභාවය තියෙනවා. එයාට ඇහුනොත් ඉවරයි. දැක්කොත් ඉවරයි. ඇඟේ හැපුණොත් ඉවරයි. නේද? තරහ ඇති වෙනවා. අන්න ඒ ඇති වෙන ස්වභාවය තියෙන එකට කියනවා අනුසය කියලා. ඇති වෙන ස්වභාවය කෙලෙස් අහවල් අහවල් කෙලෙස් ධර්මයන් ඇති වෙන ස්වභාවය මේ මානසිකාරය තුල సంతාණය තුල ඇති වෙන ස්වභාවය තියාගෙන ජීවත් වෙන අපිට පාරේ යන්නවත් නෑ මේ කර්මයේ මේ කරදරේ දැක්කහම තේරුණහම සංසාරගත මහා කලකිරීමක් ඇති වෙනවා පින්නොත් මං කියනවා පාරේ යන්නවත් නෑ කියලා මොකද දන්නේ පාරේ යන්නවත් නැත්තේ ඔන්න එක්කෙනෙක් එළියට බහිනවා පාරේ යන්න කියලා යනකොට තව එක්කෙනෙක් හම්බෙලා තමන්ගේ දරුවෝ ගැන, පරපුර ගැන මහා ලොකුකම් වගේක් කියනවා. ලොකුකම් වගේක් කියනවා, මාන්න අධික දේවල් කියනවා. මොකද වෙන්නේ? අහගෙන ඉන්න කෙනාට. අහගෙන ඉන්න කෙනා ළඟ මාන්න ඇති වෙන ස්වභාවය තියෙන මානසිකාරයක් තමයි තියෙන්නේ. අර පැත්තෙන් ලොකුකම් කියනකොට මොකද වෙන්නේ? මේ පැත්තෙන් ලොකුකම් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. හා එයාලගේ විතරක් කෑ. ඇයි අපේ මොකද කියලා පටන් ගන්නවා. පටන් ගත්තාම දැන් දෙන්නට ගමන යන්න නැහැ. ඇයි? මේක නොසන්සුන් වුණා ඒ සාරය ලොකුකම් කියාගෙන කියාගෙන යනකොට අනුසය වශයෙන් තිබ්බ ස්වභාවය තිබ්බින්ද පින්නත් නේ හිත නොසන්සුන් වෙන්න පටන් ගත්තා. දැන් ලොකුකම් කියන අනිත් අය පල්ලෙහාට දාලා මෙයා ලොකුකම් කියනවා දැන්. හිත නොසන්සුන් වෙලා නොසන්සුන් වෙලා මෙන්න දැන් යන්න තිබ්බ ගමන යන්න තියෙද්දි මේක විතික්‍රමණ බවටපත් වුණා. පරිඋත් ทาน කෙලෙස් ධර්මය විතික්‍රමණ වුණා. දැන් මේ පැත්තේ අහන් හිතේ එක්කෙනාට මොකද වෙන්නේ? වැඩ ඔක්කොම නවත්තලා පාලනය කරගන්න බෑනේ මොකද කරන්නේ? එයාට ලොකුකම් කියන්න වෙලා. දැන් එතන මොකද වෙන්නේ? දෙන්න අහු වෙලා දෙපැත්තට. නේද? දැන් ගමන් නවත්තලා නේද? ලොකු කාන් තරඟයක දෙන්න. ඉතින් ඒ අහුවීම ඒක තඩ පහරක් වගේ. හරිද? තව කෙනෙක් ගමනක් යන්න කියලා ලෑස්ති වෙලා යනවා. යනකොට ඔන්න තව කවුරු හරි ඇඟේ හැප්පෙනවා. ඇඟේ හැප්පුණාම නම් මොකද ඇඟේ හැප්පුණේ? අර පැත්තෙන් අහන්නේ ඇයි අහන්නේ මොකද? කියලා. ඔය ටික ඇති නේද? මොකද වෙන්නේ? නේද? ඇයි ඒ එහෙම ස්වභාවයක් තියාගෙන අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ? හරිද? පාරේ යනකොට රූප දකිනකොට රාග ආදී කෙලෙස් ධර්ම ඇති වෙනවා. ඇති වෙලා ඒවා පරියු ඒ රාගය ඇති වෙන ස්වභාවය තියාගෙන යන්න වෙලා තියෙන හින්දා ඒකට අදාළ ආරම්මණයන් එනකොට ඉස්මතු වෙලා ඒක විතික්‍රමන මට්ටමටපත් වුණොත් මහා විනාශ මහා විනාශ සිද්ධ වෙනවා පින්නත්නේ. එවැනි ස්වභාවයක් තියෙන හිතක් අරගෙන තමයි මේ ජීවත් වෙන්නේ. විශ්වාසනය ගිහින් එන නම් කොහොමදක්වත්. නේද? හරීම කරදරයි. දැකලා තියෙනවද? බඩු මළු උස්සගෙන බොහොම අමාරුවෙන් නේද? බස් රථය දක්වා යන අය සමහර වෙලාවට රූපවාහිනී තිරවල නේද පාරේ ක්‍රිකට් තරඟ එහෙම දාලා තියෙනවා. නේද? මොකද මීමැස්සෝ පොඩි කනවා වාගේ පොදිය හැදිලා එතන. ඇයි මේ? ගලව ගන්න බැරුව. හරියට කවුරු වගේද? අපි අපේ විහිළුව තේරුම් ගත්තොත් පින්නත් මේක විසඳ ගන්න ලොකු උත්සාහයක් ගන්නවා. හැන්දෑවට නිවසේ එල්ලලා තියෙන විදුලි බුබුලට සතු වෙනවද නැද්ද? ඒ කට්ටියට ඒකෙන් ගැලවෙන්න පුළුවන්ද? කරගි කරගි කරගි කරගි ඒකෙම වහනවා ආයෙ වැටෙනවා ඒකෙම වහනවා ආයෙ වැටෙනවා පිච්චෙනවා ඒ වුණාට පිච්චි පිච්චි හරි යන්නේ කොතෙන්ටද යන්න පුළුවන් උපරිම ශක්තියකින් යන්න හදන්නේ එතෙන්ටමයි තව දිසා දිව්‍ය ලෝකයෙන් ඇවිල්ලා බලපු දෙවියන්ට ලංකාවේ මිනිස්සුත් එක විදුලි බුබුලකට හැන්දෑවට අහු වෙලා ඉන්නවා පේනවා. ගෙවල් වල නේද? මොකද්ද? ආ ඒත් ඒ වගේම එකක් තමයි ගැලවෙන්න වුණා තිබ්බට පාඩම් කරන්න යන ළමයා ආලින්දය හරහා ගියා විදුලි බුබුලට අහු වෙනවා. නේද? උයන්ට යන අම්මා කුසිය පැත්තට යන්න කියලා මෙතෙන්ට අහු වෙනවා. නේද? වැඩ කරලා ආපු තාත්තා වෙන වැඩක් කරගන්න හිටියා මෙතෙන්ට අහු වෙලා. කට්ටියම දැන් අර අර විදුලි බුබුලට පොර ගන්න ඒක වටේ කරගෙන කට්ටිය වගේ නේද? මේක වටේ කර කර ඉන්නවා. ඔන්න ඔය වගේ පින්වත්නි පාර යන්නවත් නැහැ කියන්නේ ඔකයි. නේද? අපි හරීම ගැටලුකාරී තත්වයක ඉන්නේ. තව චුට්ටකින් මොනවා වේද කියලා කියන්න බෑ. ඇයි මේකේ කෙලෙස් උපදින ස්වභාවය තියෙනවා. කෙලෙස් උපදින ස්වභාවය තියෙනවා. තව මොහොතකින් මොනවා වෙයිද දන්නේ නැහැ. මේ චීවරයක් දරාගෙන ඉන්නවා තමයි තව මොහොතකින් මොනව වෙයිද නැහැ. හෙට අනිද්දාට ආරංචි වෙයිද නැහැ. අන්න ගිහින් කියලා ඉන්නවා කියලා. ඉතින් කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැත්තේ ඇයි? ඒක මගේ වැරද්දක් නෙවෙයි. සීමාව පැන්නා. නේද? අන්න ඒ ටික නොවෙන්නටයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ අනුසයත් නැති කරගන්න ක්‍රමවේදයක් දේශනා කරා. හරිද? අනුසයත් නැහැ. ඒ කියන්නේ ස්වභාවය නැහැ. රහත් උත්තමයාණන් වහන්සේගේ හිතෙහි කෙලෙස් උපදින ස්වභාවයක්වත් නැහැ. සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මම අඟක් නැති හරකෙක් වගේ කියලා. බලන්න මේ වචනේ මොන්න තරම් අර්ථයක් තියෙනවද කියලා තෝරා බේරා ගන්න. අඟක් තියෙන අනින් නැති හරකෙක් වගේ කියලා උන්නම් දේශනා කරන්න තිබ්බා. අඟක් තියෙන අනින් නැති හරකෙක් වගේ කියලා. අඟක් තියෙන අනින් නැති හරකාගේ ඇනෙන ස්වභාවය තියෙනවද නැද්ද? ඇනෙන ගතිය, ඇනෙන ස්වභාවය තියෙනව. නේද? වැරදිලා හරි ඇනෙන්න පුළුවන් ඒක. නමුත් අඟක් නැහැ කියන්නේ මොකද්ද? ඇනෙන ස්වභාවය නැහැ. අපිත් ඉස්ලාම සිද්ධ වෙන සංවර වීමේදී අඟ තියාගෙනයි සංවර වෙන්නේ. දැන් ඒ කියන්නේ කාට හරි අනින ගතිය හැම වෙලේම තියෙනවද නැද්ද? තරහ આવොත් අනිනවා. නේද? ආදරය આવොත් අනිනවා. රාගය આવොත් අනිනවා. නේද මේ වගේ නිකන් අර ඇන ගන්න ගතිය තියෙනවා අනින ගතිය තියෙනවා දැන් සීලයෙන් සංවර වෙන ඇත්තෝ සමාධියෙන් සංවර වෙන ඇත්තෝ අඟ තියාගෙනම අනින් නැතුව ඉන්නවා හැබැයි ඇනෙන ස්වභාවය තියෙනවා බුදුරජාන් වහන්සේ අඟ ගලවන්න කියලා දුන්නා හරිද අඟ ගලව ගත්තා කියන්නේ මොකද්ද ඇනෙන ස්වභාවයවත් ඉතින් නිදහසේ පාර යන්න පුළුවන් එදාට නිදහසේ පාර යන දවසක් විවේකීව ඉන්න දවසක් එන්න ඕන අපිට මේ ජීවිතේ. නේද? දැන් තේරෙනවද අනුසය, පරිඋත් ทาน ව්‍යතික්‍රමන කියන කෙලෙස් ක්‍රියාත්මක වෙන ආකාර තුන බුදුරජාන් වහන්සේ දේශනා කරා. මේ පීඩාවට ලක් වෙවි නෙවේද අපි මේ ජීවිතය ගෙවන්නේ. ඔය පීඩාවට ලක් වෙවි නෙවේද අපි මේ ජීවිතය ගෙවන්නේ. නේද? එතකොට තව මොහොතකින් මොනවා වේද කියලා කියන්න පුළුවන්කම කියන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේවා වෙනස් කරගන්න මේවා නැති කරගන්න ක්‍රමවේදයක් තමයි මේ සාකච්ඡා කරන්නේ. එහෙනම් දැන් අපිට තේරුණා අපේ ළඟ තියෙන මේ වගේ වැඩ පිළිවෙලක් තියෙනවා. Tamange සීමාව ඉහළ දාගන්න ඕනේ. හිත නොසන්සුන් වෙන එක අඩු කරගන්න ඕනේ. සහ ආය නූපදින தත්වයකට මේකපත් කරගන්න ඕනේ. ඊළඟට පින්නත් මේ අපේ හිතේ නොයේකුත් කෙලස් ධර්මයන් වැවෙන විදිහ අඩුවක් නැතුවම බුදුරජාන් වහන්සේ දේශනා කරලා තිනවා අඩුවක් නැතුවම කෙලෙස් ධර්මයන් වැවෙන විදිය අපිව ගිනි ගන්න තත්යකටපත් වෙලා ඉන්නවා ගිනි ගන්න සමහර දේවල් වේගෙන් ව්‍යතික්‍රමන මට්ටමට යනවා ඒ තමයි ගොඩාක් ආදරය කරන කරන කෙනෙක්. උදෑසනක මතක් වෙනවා කියලා හිතන්න. උදෑසනක මතක් වෙච්ච ගමන් ආ දරුවෙක් කියලා හිතන්නකෝ අම්මෙකුට තමන්ගේ දරුවෙක් මතක් වෙනවා උදේම. මතක් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒ හිත එකපාරටම නේද? අනුසය වශයෙන් දැඩි ගිජුකමක්, කෑදරකමක්, දැකීමේ හැඟීමක්, ආදරයක් තිබුණා. ඒක දැන් උදේම මතක් වෙලා. මතක් වෙලා හිත නොසන්සුන් වෙනවා. හිත නොසන්සුන් වෙලා නොසන්සුන් වෙලා ඒක සීමාවකට එනවා. අද නම් දකින්න යන්නම ඕනේ. දැන් ඉතින් ඉන්න බෑ. නේද? ගියේ නැත්තම් ගියේ නැත්තම් මොකද වෙන්නේ කියන්න බලන්න. දැන් මම මෙතන ඉඳගෙන ඉන්නවානේ. මෙතන පින්නත්දි මම ඉඳගෙන ඉන්නකොට මාව කවුරු හරි ඇවිල්ලා මේ පැත්තෙන් තල්ලු කරනවා. තල්ලු කරනවා නම් මට පුළුවන් දරාගෙන ඉන්න. හොඳයි. මේ තල්ලුව සිද්ධ කරන්නේ ගිනියම් වෙච්ච රත් වෙච්ච යකඩයක් තියලා නම් මගේ උරහිසට. මට පුළුවන් දවසන්න. අර අම්මාට හිමිදිරි උදෑසන දරුවාව දකින්න ඕනේ කියලා හිතෙන් තල්ලුවක් එනවා. නැත්නම් කෙනෙකුට තමන් ආදරය කරන කෙනාව දකින්න ඕනේ කියලා හිතෙන් තල්ලුවක් එනවා. ආන්ගේ තල්ලුව එන්නේ යනවා යනවා ගිහින් බලනවා කියලා තල්ලුවක් එනවා. නොගියොත් මේ තල්ලුව එන්නේ දවමින් පුච්චමින් කිව්වොත් මොකද කියන්නේ? දැවෙන පිච්චෙන ගතියකුත් එක්කද නැද්ද මේ තල්ලුව එන්නේ? එතකොට ඉවසන්න පුළුවන්ද? ඉවසන්න පුළුවන්ද? එහෙනම් ඔන්න ඔය වගේ දේවල් වගේක් හදාගෙන තියෙනවා මේ ජීවිතේ. මේ ජීවිතේ පින්නන්නේ අපි දන්නේ නැතුව මතකයි නේද සම්මා සම්බුදු පියාණන් වහන්සේ එක දේශනාවක දේශනා කරනවා ලස්සන රූපයක් දැකලා ප්‍රියයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා හිතාගෙන ඒක දිහා නැවත හැරිලා බලනවාට වැඩිය හොඳයි රත් වෙච්ච යකඩකින් ඇහැට ඇනගන්න එක කියලා. ඇහැට ඇනගන්න කියලා නෙවෙයි කිව්වේ ඒක හොඳයි කියලා කිව්ව ඊට වැඩිය. ඇයි ඒ? අරිට වැඩිය පිච්චෙන්න වෙනවා. රත් වෙච්ච යකඩෙන් පිච්චිලා එක්ක මරණය සිද්ධ වෙයි නැත්නම් මහා වේදනාවක් ඇති වෙයි. අරක දසදහස් වාරයක් පිච්චෙන්න වෙන දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ ගිනි ගන්න ගති ගිනි ගන්න ගති නොකලොත් ගිනි ගන්න ගති තියෙන කීයක් විතර දේවල් ඔය ජීවිතේ දැන් තියෙනවද? බැලුවේ නැත්නම් ගිනි ගන්න, ඇහුවේ නැත්නම් ගිනි ගන්න, විඳේ නැත්නම් ගිනි ගන්න නැතුව බෑ කියලා කියන ඔය ගිනි ගන්න කියලා කියන එක ලේසි කියන්න මට මට මේ දේ නැතුව බෑ මේ දේ නැතුව බෑ මේ දේ නැතුව බෑ කියලා කියන ලයිස්තුවේ කීයක් විතර තියනවද 40ක් 50ක් විතර නේද අපිට ඕනම දේවල් හැමෝටම ඕනද නෑ එක එක්කෙනාට එක එක්කෙනාට ඕන වෙලා තියෙන දේවල් ඒ ඒ කෙනාට සාපේක්ෂයි සමහර අය කැමති දේවල් සමහර අය අකමැති. කාලයකදී අපිට කැමැත්ත ඇති වෙලා තියෙන දේවල් කාලයකට පෙන්වන්න බැරුව යනවා. නේද? හ්ම් එහෙනම් මෙන්න මේ සිද්ධිය වෙන්නේ කොහොමද කියලා බලාගන්න වෙයි නේද? ගිනි ගන්න මට්ටමට යමක්පත් උනොත් දකින්න නැතුව ඉන්න බෑ. අහන්න නැතුව ඉන්න බෑ. විඳින්න නැතුව ඉන්න බෑ. ඒවා මහ වේගෙන් Tamange ඉවසීමේ සීමාව කඩාගෙන යන දේවල්. හරිද? වෙනත් අම්මා කෙනෙකුට බයිනවා දැක්කහම ඉවසන්න පුළුවන්. තමන්ගේ අම්මට බනිනවා දැක්කහම ඉවසන්න බෑ. නේද? ඉවසන සීමාව අඩු වෙනවා. එහෙනම් ඒ අදාළ වස්තුන් පිළිබඳ තියෙනා වූ තණ්හාවත් නේද මේ සීමාව වේගෙන් ඉක්මවා යන්න හේතු වෙනවද නැද්ද? තණ්හාවත් හේතු වෙනවා. එහෙනම් අන්න ඒ தත්වයක් ඇති උනේ කොහොමද? ඇති උනේ කොහොමද කියලා දැනගත්තොත් වෙනස් කරගන්නේ නැති කරගන්නේ කොහොමද කියලා තීරණයක් ගන්න පුළුවන්ද බැයිද? එහෙනම් ඇති උනේ කොහොමද කියලා බලා ගන්න එක වටිනවද නැද්ද? නේද? අපිට මොකද උනේ? මේ ජීවිතේ අපිට මොකද උනේ? මොකද මේ බලන්න නැතුව ඉන්න බැරි? මොකද මේ අහන්න නැතුව ඉන්න බැරි? මොකද මේ විඳින්න නැතුව ඉන්න බැරි? මොකද නවත්ත ගන්න වුවමනාව තියෙද්දි නවත්ත ගන්න බැරි. මොකද එක ආරම්මණයක හිත නවත්තගෙන ඉන්න බැරි මොකද? ඇයි අප්පේ? නේද භාවනා කරන්න මේ ඇත්ත ඔක්කොම පුරුදු පුහුණු කරන අය කියන්නේ මම දන්නවා කොච්චර අමාරුද ඒක ආරම්භණයක හිත තියන්න නේද අදිෂ්ඨාණයෙන් මම මේ දේ කරනවා කියලා කරන්න හැදුවට කරගන්න බැරි වෙන හැටි බලන්නකො එහෙනම් ඇයි මේවට හේතුව කියලා බලාගන්න මේ තණ්හාව ඉපදිච්ච විදිහ ඉපදිච්ච විදිය ඊටාම පිළිවෙලට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා